සැබෑම ප්‍රත්‍යවේක්ෂාව යනු ආහාර වේලක් ඔබ මොන තරමකින් පූජා කළත් ඒ පිළිගන්නා අයට මෙන්ම පූජා කරන්නාටද ලැබෙන්නේ මෙලව පරලෝ වශයෙන් අනිත්‍යයටපත් වෙන ආයුෂ වර්ණ සැප සහ බලයයි ප්‍රඥාව වඩවා ගැනීමට ඊට සියල්ලම සහයෝගය වන්නේය එහෙන් අප වෙහසිය යුත්තේ එක වේලද දෙකද නැතිනම් මාංශද නිර්මාංශද පළතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ටිගත වීමට නොව ආහාර මොන ස්වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ নিরතුරුවම වයසට යන ලෙඩ වෙන මැරෙන කයක් බව අවබෝධ කර ගැනීමටය ඔබ ගන්නා ආහාරයම ඔබ කවදා හරි දිනයක රෝගියෙක් බවට පත් කර ඔබ මරා දමනු ඇත රෝගී බවට පත්වීමේ 100%ක්ම හේතුව ආහාරවල අඩු වැඩි බවයි. ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත් ව්‍යංජන පළතුරු කැවිලි එම ස්වභාවයෙන්ම නොදැක පාත්‍රයේ ඇත්තේ අසූචි මූත්‍රා සෙම් සොටු දහදිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි වතුර කෝප්පය මූත්‍රා කෝප්පයක් ලෙස දකින්න. වළඳන සුදුලූණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක්සේ දකින්න. වනදන කිරිකෝප්පය ශරීරයෙන් ඉවතට දමන සෙමගුලියක්සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක් නොව එම ආහාරයේ යථා ස්වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්ම සැබෑ ප්‍රතිවේක්ෂාවද එයයි. එසේ නොමැතුව ඇතිපදං කැමැති කැමැති දේ වළඳා රාත්‍රී බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යවේක්ෂා ගාථා කීම නොවේ. ඔබ ප්‍රත්‍යවේක්ෂා වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම් දිගපල්ල වර්ණ ස්වරූපයන්ට අනුවම ඔබ මසා ගන්නා ඇඳුම් වලට සරිලන චරිත ඔබට මතු සසරේදී ලැබෙනු ඇත. ඒ ඔබේම තෝරා ගැනීමයි. සජ්ජායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන දෙයක් නොමැත. යමක් ලැබිය හැක්කේ ක්‍රියාත්මක භාවය තුලින්මය. ඔබ අධිතන් කරගන්න දිව්‍ය ලෝකවල දිව්‍ය භෝජන, මිනිස්්‍ය ලෝකවල රාජ භෝජන, പ്രേත ලෝකවල සෙම සොටු, තිරිසන් ලෝකවල තනකොළ, පුන්නක්කු, නිරේ ගින්දර ආදී මහා පොළොවේ පස්වලට ප්‍රමාණාත්මකව රස බලා ඇති මම තවදුරටත් රසයට දිවට ලොල් නොවේ යන සැබෑම ප්‍රතිවේක්ෂාවට එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දාණය මාරයාගේ පෝෂණය සඳහා යෙදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණය නිදහස් විය හැක්කේ රසය හෝ ගුණය පසුපස යෑමෙන් නොව. ආහාරය සහ ආහාරයෙන් පෝෂණය වන කයේ ස්වභාවය පසුපස යෑමෙන්. කප්පිය කුටියේ වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක් පෝෂ්‍යදායි කිරිපිටි ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවලු, ඊස්ට් සාරෙන් තැනූ පාන වර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහලට තේ හැන්දක ප්‍රමාණයක් ගෙල ගැනීමට බැරි දවසක් අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දැස බලා කෙල ගිලිමින් මිය යෑමට සිදුවන ඇත. කෙල ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය. රස සොයන රස ඉල්ලන හිත අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්ෂුවොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යක්ෂා කිරීමට අවශ්‍ය නොනු ඇත. ඔබ කැමැතිම ආහාරයක් නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම් එම ආහාරය පිළුණු කසල ගොඩක් මල මූත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කර ගැනීමට යාම හේතුවෙන් සසර ඔබ විඳිදු කන්දරාවන් වර්තමානයේ විඳින අනාගතයේ විඳීමට සිදුවන දුක් ගොඩක් මෙනෙහි කරන්න. ඔබට අයිතියක් නැති ආගන්තුක සිතක් නිසා මෙතරම් දුක් කන්දරාවක් විඳින පෘථග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලකේ ලැබූ මනුෂ්‍ය ජීවිතෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න. ආහාරයේ සුවඳ, ගිලෙන කෙල, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පින්වතුන් පූජා කරන ප්‍රමාණය සස්ශීක බව විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුල නවතින්න. කුසෙන් අඩක් ආහාරද කොටසක් ජලයද කොටසක් හිස්වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කර ගැනීමට ශාස්ත්‍රුන් වහන්සේ ඉගැන්වීම් වලට මිස දායක පින්වතුන්ගේ කැමැත්තට ඉඩ නොදෙන්න. මේ අදහස් වළංගු වන්නේ මේ ආත්ම භවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක් බව හොඳින් සිහියේ තබා ගන්න. කැමැති පින්වත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස් වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.